නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සාරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා නුවණට සමදා තිසරණ සරණ යමි සාදු පින්වත් මෑණියන් වහන්සේ පින්වත්නි අපට මේ ලැබුණු අවස්ථාව අපේ සංසාර ගමනේ පැහැදිලි සම්දිස්ථානයක්. අපි දන්නවා මේ ලෝකේ මේ මහ පොළව මත අපි විතරක් ජීවත් වෙනව නොවේ. අනන්ත සත්තු මොහොතේ ඉන්නවා. අනන්ත සත්වයන් පොළවේ ඉන්නවා. කෝටි ගාණක් මිනිස්සු මේ මහ පොළවේ ජීවත් වෙනවා. විවිධාකාර විශ්වාස විවිධාකාර ඇදහිලි අදහගෙන ඒව සත්‍යයි කියලා හිතාගෙන කෝටි ගණන් ජීවත් වෙනවා. ඉතින් මේ කෝටි ප්‍රකෝටි පිරිස අතරින් අල්ප පිරිසක් ඒ කියන්නේ අපිට නියපොත්තට ගත්තත් ඒත් වැඩි වගේ අල්ප පිරිසක් ජීවිතේ ඇත්තක් හොයනවා. එතකොට බලන්න මේ ලෝකේ මහා පොළොව වගේ පිරිසක් මේ යන්නන් වාලේ යනවා අල්ප පිරිසක් මේ ජීවිතේ ඇත්තක් හොයනවා. හැබැයි එකක් තියෙනවා. අර යන්නන් වාලේ යන්න පිරිස අතරේ අර අල්ප පිරිස කැපිලා පේනවා. එතකොට දැන් බලන්න ඉන්දියාව වගේ ප්‍රදේශයක අද බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච රටේ පසේ බුදවරු පහළ වෙච්ච රටේ රහතුන් පහළ වෙච්ච රටේ ඍෂිවරු මුනිවරු පහළ වෙච්ච රට අද පුදුමාකාර අනාථභාවයකට පත් වෙලා තියෙනවා. ඒක තීරණේ රටේ ජීවත් වෙච්ච කෙනෙකුට. මේ රටේ ඉඳලා ඒ රටට දිහා බලපු කෙනෙකුට මේ චිත්‍රපටි බලලා ක්‍රිකට් බලලා නම් කිසිසේත් මේ මොකද්ද කියලා හොයන්න බෑ. මට මෙන්න මෙහෙම එකක් මේ ළඟදී හිතුණා. ඇයි මේම මේ බුදూరు පහළ වෙච්ච දේශයට උනේ කියලා. ඔබ දන්නවා ඇති පිට අවුරුදු 1000කට 1200කට 3400කට කලින් බෞද්ධ බ්‍රාහ්මණ ගැටුමක් ඇති වුණා. දන්නවනේ බෞද්ධ අතරයි බෞද්ධ කියලා කිව්වේ මහායාන මහායානික අතරයි බ්‍රාහ්මණිය අතරේ විශාල ගැටුමක් ඇති වුණා. මට මේ හිතෙනවා මේ ගැටුම වෙලාවේ මේ තොපි එපා තොපි විනාශයන් කියලා මේ බමුණෝ මතුරුලා ඒ බිමට මොන හරි දාලා තියනවා කියලා. මොකද හේතුව ඒ සල්ලි තිබ්බත් මිනිස්සු දුකින් වාසය කරන්නේ. දැන් වෘද්ධ දවස් ගානක් තිස්සේ යුද්ධ කෝලාහල ලේවැගිරීම් උයාගත්තු දෙයක් සතුටෙන් කණ්ඩනේ ලෙඩ දුක් අසමගිය අපිරිසිදුකම කිසි දවසක පිරිසිදු කරන්න බෑ ලොකු ගෙවල් වුණත් අපිරිසිදුයි මේ නිසා මෙච්චරටම අමනුෂ්‍ය ග්‍රහණයකට සම්පූර්ණ ජම්බුද්වීපේම ලක් වෙලා තියෙනවා මේ චූටි රට මේකට කීප වතාවක් ඇවිල්ලා ගිනි තීතිය ගියා. නමුත් අපිට මේකට මං හිතන්නේ සම්පූර්ණයෙන්ම බමුණන්ට මතුරලා විනාශ කරන්න බැරුව ගියා. ඒකේ හේතුව බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ සෙවන සැලසූ බෝධීන් වහන්සේ වැඩ සිටීම. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටීම ඊළඟට දෙවිවරුන්ගේ යන්තම් හරි බැල්මක් තිබීම දැන් ওই සුරාසුර යුද්ධ වගේ වුණාම ඔබ දන්නවා ඇති චාතු මහරජික තාවතිස චාතු මහරජිකේ තියෙන්නේ මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව වෘක්ෂ දේවතාවුරු පවා ඇති චාතු මහරජගේ ඊට පස්සේ ඊට උඩ ලෝකෙ මොකද්ද? තාවතිංස. මේ දෙකට අධිග්‍රහිත නායකත්වය මොකද්ද? සක්දේවතුන්. එතකොට සුරාසුර විද්‍යාවේ ඉස්සල්ලාම ඇටැක් කරන උතන්ට. ඇටැක් කළ පෙරදුවාට පස්සේ බලය අල්ලනවා අසුර බලය. ඊට පස්සේ මේ පහළට එන්න දෙන්නේ නැහැ. දැන් බලන්න මං සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවයක් කියන්නම් මේ මනාපපුරි. දැන් ඔබ දකින්නේ නෑ මේ බලන්න මේකෙන් අපිට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් එකක් මම කියන්නේ වැඩ කරන්න ඕනේ කෙනාට නෙමෙයි මනාප ලැබෙන්නේ සමහර විට අපි දන්නේ නැහැ මම පොඩි උදාහරණයක් කියන්නම් දකුණේ එක්තරා නිලියක් ඉදිරිපත් වුණා වැඩ කරන්න දක්ෂ රටට හිත සලසන්න පුළුවන් කෙනෙක් මනාප නැහැ. ඒ කියන්නේ එතුමියව නම් යම්කිසි යහපතක් විශේෂයෙන්ම කාන්තා පක්ෂයට කරන්න තිබුණා. එතකොට එතුමියව නම් ඉන්නේ සල්ලි හොයාගන්න නෙමෙයි. කීර්ති හොයාගන්න නෙමෙයි. අයි දෙකම යහට තියෙනවා. සේවයක් කරන්න එන්නේ. දැන් මිනිසුන්ට චරිතය අඳුනගන්න බැරුව ගියා. සමහර මිනිස්සු සමහර රූපිට ඉරිසියා කරන්න ඇති. ඒක කාන්තාව හිතන්නේ දෙන්න මේකට එන්න. ඒ තමන්ගේ පරපුරනේ තමන්ගේම වදින්නේ. එදැම් බලන්න එතකොට දක්ෂකමක් තියෙනවා. කැක්කුමක් තියෙනවා. හැකියාවක් තියෙනවා. අදහසත් පිරිසිදුයි. ඉස්සරහට ඇවිල්ලක් තියෙනවා. මිනිස්සු දෙන්නේ යාට. අර දුකෝ සේවයක් කරගන්න තිබිච්ච කෙනෙක්. ඒක බලන්න මිනිස්සුන්ට එතකොට අපිට පේන්නේ මොකද්ද මේ? චරිත අඳුනා ගන්න බැරිකම. චරිත අඳුනා ගන්න බැරිකම. එතකොට මොකද වෙන්නේ අන්තිමට මේ තන් ඡන්දේ ඉවර වෙනකොට මනාප මොකුත් නැහැ. මනාප හම්බෙලා තියෙන කෙනෙකුට. එතකොට බලන්න ඊට පස්සේ දැන් ඡන්ති කාලේ වුණත් එතුමියට මේ නිදහසේ කටයුතු කරන්න ලැබුණාද? මිනිස් ලෝකේ මෙහෙම නම් මට ඒකයි මේ කියන්න ඕන ඕනේ. මේ නොපෙනෙන ලෝකේ සටන අපිට කොහෙත්ම පේන්නේ නැහැ. එතකොට මේ යම්කිසි පක්ෂයක් දින්නට පස්සේ අර විපක්ෂයේ ආයත නැත්තම් පරිදිච්ච ආයත අර පාර යන්නවත් බයක් නැද්ද ඒගොල්ලන්ට? තමන්ගේ පක්ෂයටවත් උදව් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් මිනිස් ලෝකෙ මෙහෙමයි. මේ විදියමයි පරලෝ නොපෙන ලෝකෙ. දැන් සුරාසුර විද්‍යාව කාවට පස්සේ මේ පැත්ත පලාතේ දෙවිවරුන්ට එන්න දෙන්නේ නැහැ. එතකොට අසර වෙන්නේ කවුද? මිනිස්සු. එතකොට මිනිස්සුන්ව ගහරණයට ගන්නවා අර නොපෙනෙන ලෝකියාය විසින්. ග්‍රහණයට ගත්තට පස්සේ මිනිස්සුන්ට තමන්ට ඕනේ හැටියට නිදහසේ පින් දහම් කරගන්නේවා ධර්මයේ සිරිනේවා බණ භාවනා කරනේවා ඒව කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ විදිහට අවුරුදු 1000 1000කට වඩා ගිවිලා ගින් තියෙනවා දැන්. අවුරුදු 10කට වඩා කාලයක් ඒ විදිහට තමයි ගෙවි ගෙවි ගිහිල්ලා තියෙන්නේ. දැන් වර්තමාන වෙනකොට පොඩි වෙනසක් තියෙනවා වගේ තේරෙනවා. එතකොට දැන් අපි මේ වගේ පින්කම් කරද්දි කරද්දි අපි පින්නම මුල් කරගෙන දෙවිවරුන්වත් එකතු කරගෙන මේක යන්න ලෑස්ති වෙද්දී අන්න දෙවියන්ට පොඩි අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැබැයි සම්බන්ධ වෙලා රැඳෙන්න බෑ. ඒගොල්ලෝ ආපහු යනවා. ඒ මොකද හේතුව බලේ තියෙන්නේ දෙවියන්ට නෙවෙයි. ඉතින් මේ නිසා මෙවැනි යුගවලට මනුස්සයන්ට වරින් වර මෝන දෙන්න සිද්ධ වෙනවා. දැන් ඉන්දියාව වගේ රටක ගත්තොත් ඒ රටේ ඒ ඇති වෙන දේවල් වලින් මිනිසුන්ට බේරෙන්න බෑ. දැන් මෙහෙනම් එහෙම නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් ඔය අද වගේ දවසක දැන් ඔබ ගෙවල් දොරවල් මොකද ළමයි නෑ දෑයෝ රසීරක රැකිරක්සල් කරපු අය ඔක්කොම ආගෙදර ආපු දවසනේ ආපු දවසට ගෙදර අතහැරලා දහම සොයාගෙන යනවා කියන්නේ එක්තරා විප්ලවයක්. ඇයි ඉතින් බැනුම් අහන්න බලන් කරන්න එක මේපෑ. මේක ඒතර එක්තරා විප්ලවයක්. ඒක පිටට පේන්නේ නැති වුණාට. මේ ලොකු පෙරලියක් මේ කරන්නේ. හැබැයි දේශනාවේ තියෙන බුද්ධ කාලෙත් නැකත් කෙලියාව. ඒ නැකත් කෙලිවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා දහම කරා යන එක. දහම් නැකත තමයි අපට ශ්‍රේෂ්ඨ කියලා. මොකද හේතුව ධර්මයෙන් දෙන රැකවරණය වෙන කිසි දෙයකින් ලබන්න බෑ. වෙන කිසි දෙයකින් ලබන්න බෑ. දහමෙන් ලැබෙන රැකවරණය. අපි ගම අපි නැගතට උයනවා. නැගතට ඇඳුම් අඳිනවා. ඇඳුම් වල පාට මාරු කරනවා. අපි කියමු මේ හැම දෙයක්ම කරා කියලා. නමුත් අපිට ජීවිත ආબોධයට ඒක උපකාර වෙන්නේ නැත්නම් අපි ඒක හැමදේම කළත් ඒකෙන් අපේ ජීවිතයට යහපතක් සමගිය පිණිස අපට උපකාර වන්නේ මා හිතන්නේ නැකත නෙමෙයි ධර්මයමයි. ධර්මයමයි අපිට හැබෑම සමගිය පිණිස උපකාරී වන්නේ. දැන් අපි ගත්තොත් ඉස්සර ඉඳලා ධර්මයේ නැති කාලේ තමයි අපිට ගොඩාක් නැකතාව දැන් අපි නැකත් ඉතිහාසය ගත්තොත් බොහෝම අවුරුදු 4500ක් වගේ කාලයක තමයි මේක දැඩි ලෙස පොළොන්නරුවකින් පස්සේ තමයි මේ විශේෂයෙන්ම මේ දෙමළ චාරිත්‍ර සිංහල චාරිත්‍ර වලට එකතු වුනේ. ඒකේ ඔක්කොම තියෙන්නේ දෙමළ චාරිත්‍ර, හින්දු චාරිත්‍ර. දැන් අපි ගත්තොත් කොහොඹ කංකාරිය නැත්නම් අර පොරපොල් ගැසීම ඊළඟට ක්‍රීඩා මේ ක්‍රීඩා ඔක්කොම සම්බන්ධ මොන දෙවියොත් එක්කද? පත්තිනි දෙවියොත් එක්කයි. එතකොට එහෙනම් මේ කියන්නේ කොයි කාලේ ඉඳලාද එහෙනම්? පත්තිනි ඇදහිල්ලත් එක්කයි මේ කියන්නේ. දකුණු ඉන්දියානු චාරිත්‍රයක්. අපේ ශක්තිය ධර්මයේ ශක්තිය වෙන්න ඕනේ. ධර්මයේ ශක්තිය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්. මොකද හේතුව අපිට දැන් මේ අවස්ථාව අපිට අහිමි වුණොත් දැන් අපිට ඊයේ අපිට වෙබ් අඩවියකින් දැනගන්න ලැබුණා භයානක අනතුරක් දැනට තියෙනවා නේපාලෙට. මුළු කට්මන්ඩු නගරයේම භූකම්පනයකට යට වෙන්න තියෙනවා කියලා. ඊළඟට භයානක අනතුරක් ලංකාවට තියෙනවා. ලංකාව භූකම්පන කලාපයට දැන් ඇතුළත්. ඒ නිසා ඔබ දන්නවා දන්නේ මේ මාස දෙකක් ඇතුළත මේ මහා පොළොවේ ඇතුළේ කම්පන 1000 ගණක් ඇති වෙලා තියෙනවා. එතකොට හැම තිස්සෙම භූකම්පන ලෝකෙ සිද්ධ වෙන එකක් වාර්තා කරන්න අඩවි පවා දැන් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ මේ මහ පොළොවේ ඇතුලේ අපි මත පිටින් උන්නට ඇතුලේ ලොකු විපිරීමක් වෙමින් තියෙනවා. ඉතින් එහෙම වෙද්දි ඇතුලෙන් ලොකු පිපිරීමක් වෙමින් තියෙන සමය උඩින් අපි මේ සතුටෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ මේ කොච්චර කාලයකට මේ යන මේ රටාව ඔරොත්තු දෙයිද කියලා. මේ ලෝකෙට. ඉතින් ඒ නිසා අපිට තියෙන දුර්ලභම දේ තමයි මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාවේ අපිට වටිනාම දේ අපි හඳුනාගෙන තිබීම. මොකද වටිනා දේවල් හැටියට එක එක දේවල් කලින් කලට ලෝකයා ඉදිරිපත් කරනවා. එක එක දේවල් වටිනා දේවල් හැටියට ඉදිරිපත් කරනවා. නමුත් අපි හඳුනාගෙන ඉන්න ඕන අපට ලැබුණු වටිනාම දේ මං කියද වටිනාම දෙයට තමයි බාධා තියෙන්නේ. ලෝකේ නොවටිනා දේවල් වලට කිසි බාධාවක් කිසි බාධාවක් කිරිහැරයක් කිසිම දෙයක් නැහැ නොවටිනා දේවල් වලට. වටිනා දෙයට ස්ථිරවම බාධා එනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අපට සතර පායින් අත්මිදින්න අවස්ථාව ගැනීම තමයි මා හිතන්නේ අපි එක එක කෙනෙකුට තියෙන හැමෝටම අපි හැමෝටම තියෙන අභියෝගේ. එතනින් එහා අභියෝගයක් මම හිතන්නේ මොකද කෙලිස් නැසනේ ඔය පස්සට දාන්න අපිට තියෙන පළවෙනි අභියෝගය මොකද්ද? සතර පායෙන් ඈතර වීම. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්ස ජීවිතය ලැබිච්ච එක්කිනා ආයමත් ආයමත් මිනිස්සෙක් වෙන්නේ නැහැ. මේකෙ මෙන්න මෙහෙම එකක් බුද්ධ දේශනාවෙන් අපට පේනවා. ඔබට මතකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මේ සංසාර ගමන සිද්ධ වන්නේ හේතු ප්‍රත්‍යයන්වයි. ඒක ඔබ දන්නවනේ. ඒ කියන්නේ අපි පුදුනේ මක් නිසාද? භවයක් නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. භවයේ හැදුනේ උපාදානච. එතකොට ඒ කොටස ඔබ දන්නවනේ. එතකොට බුද්ධ දේශනාවේ තව එකක් තියෙනවා. ධාතසෝ භික්කවේ සත්තා සංසන්දන්ති සමෙද්දි. මානෙ මේ සත්‍ය ධාතු ධාතු එක් වෙනවා. දැන් එතකොට පටිච්ච සමුප්පාදයක් හැටියට ඒ කියන්නේ අපි ඔක්කොම නිකන් හේතුඵල ධහමෙන් හැදිලා දැන් ඔන්න කර්මානුරූපව මනුස්ස ලෝකේ උපන්නා. මනුස්ස ලෝක උපන්නට පස්සේ අපට නිකන් මොකද තියෙන්නේ? ධාතු ස්වභාවය. දැන් ධාතු ස්වභාවය කියන වචනේ අපිට කෙල්ලේ තෝරන්න අමාරුයි. මෙහෙම පේනවා. දැන් සමහර විට අපි දන්නේ සංසාරේ ඒක හරි පුදුමයි මේක නිකන් අර දාන් ඇදිල්ලක් වගේ. සංසාරේ තරහා එක්කෙනා තරහ බැඳගත්තු එක්කෙනා යාළුවෙක් වෙලා අපිට මුණ ගැහෙනවා. ඒක මොකෙන්ද එන්නේ? ජාති ස්වභාවයෙන්. සංසාරේ වෛර බැඳගත්තු එක්කෙනා එක පන්තියේ එක මොම මේසේ ළඟ වාඩි වෙනවා. එක පුටුවේ. සංසාරේ වෛර බැඳගත්තු එක්කෙනා ඔන්න හම්බ වෙනවා. මගුල් ගේක ගිහිල්ලා. පෙමින් බැඳිනවා. මේ බෙදලා තියෙන්නේ කවුද? වෛරක්කාරයෝ. සමරාගෙන ආයිමත් වෛරයේ හිත පිටවාගෙන යනවා. සංසාරේ සෙනෙහසට බැඳුණු අයත් ඒ විදිහට හම්බ වෙනවා. හැබැයි සෙනෙහසට බැඳුණු එක්කෙනාගෙන් යම්කිසි සැනසෙල්ල ලැබුණා. වැඩිපුර තියෙන්නේ මොකද්ද? අර වෛරෙන් එන පීඩාව. මේක මා හිතන්නේ සසරේ ස්වභාවය ධාතු ස්වභාවය. එතකොට අපි ඔක්කොම ධාතු ස්වභාවයකටත් යටත් වෙලා ඉන්නේ. එකිනෙකට එකතු වෙනා මේ හොඳට ඉන්නවා මේ හොඳට පටන් ගන්නවා වැඩ. අන්තිමට කාලයක් යනකොට හිතා ගන්න බෑ මේ එකිනාට එකින වෛරයි. එතකොට ඒකෙන් අපි මොකක්ද අඳුන ගන්න ඕනේ? මේක තමයි සසරේ ස්වභාවය. දැන් මේවා අපි දැනගෙන සිටියොත් එයා හිතේ වෛරය පිටවන්නේ. ඒ දන්නා මේ සංසාරේ ආයමත් ආයමත් හම්බ වෙන එකක් මේ හම් වෙලා තියෙන්නේ. එතකොට එයා කැමති වෙයි ආයමත් ඒක මුණ ගැහෙන්න. ආන්න ඒක තමයි ධර්මයෙන් අපි අල්ලන්න ඕනේ කියලා. නැත්තම් අපිට ධර්මය අහු වෙන්නේ නැතු වෙනවා. ධර්මය කියන්නේ ඒකනේ. එතකොට මේ සංසාරේ පටිච්ච සමුප්පාදමේ ස්වභාවයක් තියෙනවා අපි ඒක අඳුනාගෙන ඉන්න ඕනේ. ඊළඟට තව එකක් තියෙනවා මොකද්ද? ධාතු ස්වභාවයක්. දැන් පටිච්චසම්පාදයේ හැදෙන රටාවෙන් අපිට බේරෙන්න බෑ වගේ ධාතු ස්වභාවයෙන් බේරෙන්නත් බෑ. ධාතු ස්වභාවයෙන් පැනලා යන්න බෑ. හැබැයි බේරෙන්න පුළුවන් ධර්මයෙන්මයි. ධර්මයෙන්මයි බේරෙන්න පුළුවන්. අපිට හොයාගන්න බෑ මේ ගැටුම් ආරවුල් බන්ධන ඇති වෙන විදිය. ඊළඟට දැන් මම කිව්වා ධාතු ස්වභාවයක් තියෙනවා. පටිච්චසමුපාද ස්වභාවයක් තියෙනවා. තව එකක් තියෙනවා. අනාත්ම ස්වභාවයක්. අනාත්ම. ඒ කියන්නේ ඔ මේක තමාට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ තමන්ට මේක ඔව් තමන්ට මේක මෙහෙම වෙන්න ඕනේ. මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේක අර විදිහට වෙන්න ඕනේ කියලා තමන්ගේ අවශ්‍යතාවයට අනුව පාලනය කරන්න බෑ. එතකොට මේ ලක්ෂණ වලින් යුතුවයි මේ ජීවිතය යන්නේ කියලා තේරුම් ගැනීම තමයි මේකේ තියෙන වටිනාකම. අපි එහෙම තේරුම් ගත්තේ නැත්තු නැතු ලෞකික එහෙම නැත්තම් පුතජන කෙනෙක් හිතන විදිය පුතජන කෙනෙක් හිතන්නේ කොහොමද? පුතජන කෙනෙක් හොයන්නේ සාධාරණේ පුතජන කෙනෙක් හොයන පළවෙනි මොකද්ද? සාධාරණේ පුදජන කෙනෙක් හොයන්නේ නීතිය. මේ ඔක්කොම අපි ගැටෙන තැන්. ඇයි මොකක්වත් අපිට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. පුතජන කෙනෙක් හිතනවා සාධාරණයි. තමන්ගේ පැත්තෙන් මම මෙච්චර සාධාරණයි. මම මෙච්චර වැඩ කළා. ඇයි මට මෙහෙම වුනේ? ඔන්න වෛරය පිහිටනවා. මම මෙච්චර සාධාරණව වැඩ කරනවා. මම මෙච්චර කැප වෙලා වැඩ කරනවා. ඇයි මට මෙහෙම වුනේ? හිතපු ගමන් එයා හිතන්නේ මොන විදියටද? පුතඥන කල්පනාව. ඒ පුතඥන කල්පනාවෙන් වෙන්නේ ආර්ය සංසාරයේ ප්‍රශ්නය අලුත් කරනවා. අලුත් ෆයිල් එකක් ඇරෙනවා. සංසාරේ ප්‍රශ්නේ අලුත් වෙනවා. එතකොට සාමාන්‍ය මම දැන් බලන්න හිතන දැන් ওই කෝලහල ප්‍රශ්න අර්බුද ගැටුම් මේ ඔක්කොගෙම ඒ අර්බුද වලට ලක්විච්ච ප්‍රශ්න වලට ලක්විච්ච ඔක්කොගෙම ඔක්කොටම අපි සවන් දුන්නොත් ඒ හැමෝම කියන්නේ මට අසාධාරණයක් වුණා මේකේ නීතිය නෑ මේකේ නිදහස නෑ ප්‍රජාතන්ත්‍ර නෑ මොනවා හරි එකක් ඒ හැම එකකින්ම උපද්දවන්නේ මොකද්ද ගැටීමක් එතකොට අපිට පේනවා ඒ ලෝකේ යන එක්කෙනා පුතංජන එක්කෙනා ප්‍රශ්න වලට පණින්න පාර සකස් කරගන්න හැටි. ප්‍රශ්න වලින් අයින් වෙන කෙනා ගුටි කන කෙනෙක්. හැබැයි යා ඉවසනවා. දැන් පුතංජනෙකුගේ ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ආසයි කෙනෙකුගේ වෙනස. දැන් පුතංජනෙක් අපිට වෙන්න දෙයක් නැහැ නේ. අපිට අමුතියෙන් පුතත්ජන වෙන්න දෙයක් නැහැ. මොකද පුතත්ජනය හැටියට තමයි අපි මේ සංසාරේ ආවේ. පුතත්ජනයට ආවේ. එතන මම මේ කියන්නේ පුතත්ජනයන්ගේ තියෙන මූලික මානසිකත්වය. මොකද මූලික මානසිකත්වයේ අසාධාරණයට එරෙහි වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊළඟට නිදහස ඕනේ. මේ වගේ ආකල්පත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ වෛරය, ද්වේෂය, පාලිගැනීම, ඊර්ෂ්‍යාව, එකට කිරීම. දැන් බලන්න මේ පුංචි ළමයි LTT පොඩි දරුවන් ඒ ළමයිගේ තිබිච්ච පුහුදුන් මානසිකත්වය ඒක. ඒතර ඒකට පාඩමක් ඉගෙනුවත් අපේ රට මේක ඇල්ලුවා. අපේ ජාතියට අසාධාරණයක් වුණා. එතන උපදිනවා ಜಾතිවාදී. ඊර්වසි ඒකත් එක්ක ගැටෙනවා. වෛරය පිටව ගන්න වෙන්නේ නැතිව. එතකොට පුහුදුන් කෙනෙකුගේ අදහස් පුතඥ සංකල්පයක් තමයි අදහස් තමයි මේ ඕවා. මොකද්ද? සාධාරණේ සෙවීම නීතිය සෙවීම නිදහස සෙවීම ඇයි මට මෙහෙම වුනේ කියලා සෙවීම එතකොට දැන් බලන්න දැන් පුහුදුන් කොච්චර ධර්මයට ආවත් අපි අර පුහුදුන් පුතඥන සංකල්පවල ඉන්නකන් අර පරණ පුතඥන ගතිය මේ සිතේ හටගන්න එක නවත්තන්න බෑ. ඇයි පුතඥයාගේ හැටිනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. ගහේ කිරි තියනවා නම් අත්ත කොහෙන් කැපුවත් කිරි එනවා. ඒක නවත්තන්න බෑ ගහ කොච්චර ලස්සනද බොන්සයි කළත් ඒ ගහවන් ලස්සනට හොඳ අර පෝසිලින් පෝචියක දාලා ලස්සනට තියලා තියනවා කියමු. නමුත් අත්ත කඩපු ගමන් ඒ ගහේ කිරි තියෙන නිසා කිරි එනවා. මේ වගේ මම හිතන අපේ ලොකුම අභියෝගය තමයි. මේ ධර්මයෙන් පෙන්නන රටාව අපිට අල්ලගන්න තියෙන අමාරුව. ධර්මයෙන් පෙන්වන රටාව අල්ලගෙන තියෙන අමාරුව තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. එතකොට අපි මේ පස් අහක තියෙන දේවල් වලට පැටලෙන්නේ ප්‍රශ්න වලට වැටෙන්නේ මොන මානසිකත්ව නිසාද? පුතත්ජන මානසිකත්වය නිසා. පුතජන මානසිකත්වයෙන් කෙනෙක් ඇවිසිලා යන්නේ මොකෙන්ද? සාධාරණය, නීතිය, ඈ නිදහස මේ වගේ දේවල් ඇවිල්ලා කෝ අපිට මේ කෝ නිදහස කෝ සාධාරණකම කෝ නීතිය මේ වගේ ප්‍රශ්න ආපු ගමන් සාමාන්‍ය මිනිස්සු නිකන් යන්නේ නැද්ද ඇවිසිලා පුතන්ජන මිනිස්සු මේක තමයි සසර කියලා වොත් අන්න එතනින් එයා එළියට එනවා. එතකොට එතනින් එළියට එන්න නම් එයාට ඕනි සසර පිළිබඳ යම් කිසි ඥානයක්. සසර පිළිබඳ ඉගෙන ගන්න බෑ බුද්ධ දේශනාවෙන් තොරව. සංසාරය ගැන ඉගෙන ගන්න තියෙන්නේ බුද්ධ දේශනාවෙන්මයි. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ දහම ඇල්ලූ චරිත Tamanට වෙච්ච අසාධාරණේ කියෝ කියෝ ගියපු කවුරුවත් දහම අල්ලලා තියනවද? නෑ. නීතිය සාධාරණත්වය නිදාස හොය හොය ගිය කවුරුවත් ධර්මයන්ලා තියෙන ගුටි කාගෙන ඉවසගෙන ඒ යන රටාවෙන් පැනපු එකනා. එතකොට යන රටාවෙන් පණින්න ලේසි පුතේකට බෑ. ඇයි හේතුව? එයාට තියෙන්න ඕනේ අසාමාන්‍ය හැකියාවක් ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න Taman තුළ තියෙන්න ඕනේ යම්කිසි විස්මිත හැකියාවක්. මොකද හේතුව කෙනෙක් ගුටි කකා නැත්තම් අසාධාරණයට ලක් වෙවි මෛත්‍රියෙන් ඉන්න නම් ඒ හිතන රටාව තුළ එයාට තියෙන්න ඕනේ ලොකු හිතන එයාගේම හිතන යම්කිසි ස්වාධීන බවක් තියෙන්න ඕනේ. මොකද මේ ස්වාධීනත්වය නොතිබෙන්න එක පාට අරකට පැටලෙනවා. නොපැටලී ඉන්න. යාට හරි ස්වාධීන කල්පනාවක් ඌමනයි. හරි ස්වාධීන කල්පනාවක් ඌමනයි. දැන් බලන්න අර අපිට පේනවා සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා අපිට පේනවා සමහර වේ මිත්‍යා දෘෂ්ටික තාපසවරුන්ට උපස්ථාන කරන්න ගිහිල්ලා ඒ උපස්ථාන කරන්න ඉදිරිපත් වෙච්ච උපාසකම්මලම බැට කෑවා. අපි ධම්මපද යහලා තියෙනවනේ. අය අර උපාසකම්ම කෙනෙකුට ආස හිතුනේ බුදුරජාන් වහන්සේට දාන ටිකක් දෙන්න. නේ? ඒතර තාපසින්නාංශ පුළුවන් තරම් මොකද කළේ? ඒක වැලැක්කුවා. අන්තිමට උපාසකම්ම තනියම ස්වාධීනව තීරණය කළා බුදුරජාණන් වහන්සේ ගෙදෙට්ට වඩ පුදා වඩම්මපු දවසේ අර තාපසයා රින්ගන් හිටිය හොරෙන් ඇවිල්ලා කොයිද? ආර ගියේ තුලින් රින්ගලා බය නැතුව. ඊරමසේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියද්දී අර උපාසකම්මා සන්තෝෂෙන් සාදුකාරෙන් දිද්දී අර තාපසයාට උහුලගෙන බැරිලා ඉස්සරහට පැනලා නිඳා කරන්න ගත්තා. අර අම්මා වගක් නැතුව හිටියා. අන්න ලෝකෙ මිදෙන කෙනා. එයා කල්පනා කරන්නේ මමයි මේ තාපසින්නාසිට මෙච්චරකල් සැලකුවේ. මමයි දාන දුන්නේ. ඇයි මට මෙහෙම කළේ? අන්න සාධාරණේ හොයන්න ගියා නම් ආයමත් ඒ ගොඩටම පැටලෙනවා. දැන් මේකෙන් අපිට පේනවා දැන් මේ ලෝකේ ගත්තොත් සාමාන්‍ය මිනිස්සු අවුල් වෙලා යන්නේ ඔතනින්මයි. දැන් අපි ගත්තොත් මේ අම්මලා අපි අපිට මතකයි මේ මම ඔබට පුංචි ඉතිහාසයක් කියන්නේ මේ පුතජන මිනිස්සු ඇවිලින ඇවිලිලි ඇවිලිලි තැන්. මේ ලෝකේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා නිකන් සමානව ඔක්කොටම එක සමාන සමාන ගෙවල් පහසුකම් සමාන දියුණුවක්. එතකොට මේ සමාන බවට තමයි දේශපාලන පක්ෂ පවා හැදුනා සම සමාජ. සමාජයේ සමයි. පුළුවන් වුණාද ලෝකේ කරන්න ඒවා? ඒ පුදර්ජන කල්පනා. ඊට පස්සේ මේ මේ මේ විවිධත්වයේ ලෝකේ තියෙනවා කියලා නොදැන සිටීම. ඒවට මුල්ුණේ අර එක එක මිනිසුන්ගේ පොත්. ඒ මිනිස්සු පොත් වලින් කිව්වා දැන් බලන්න මේ පුදුම මිනිස්සෙ වැටෙන වැටිලි මං කියන්නේ. ඒ මිනිස්සු පොත් වලින් කිව්වා කවදාවත් අපිට මේ දේශපාලනය කළ සමානත්වයක් ලබන්න බෑ. කරන්න ඕනේ මෙච්චරයි. සල්ලි තියෙන එකව මරපන්. එතකොට එතකොට ඔක්කොම සමාන වෙනවා. ඒකට කියනවා ආයුධ සම්නත් අරගලයි කියලා. ඉතින් එතකොට මේ ඒ කියන්නේ මේ අසාමාන්‍ය අසාධාරණයේ ධනපතියාගෙන් දිලින්දාට වෙනවා කියන අදහස දුන්නා. ඒතර පුතජන මනුස්සය මේකට ඇවිලිලා යනවා. කොච්චර ඇවිල්ලා යනවා කියන තරුණ කොල්ලෝ මේ 89 කලබලවලදී මේ කළුතර පැත්තේ අම්මා කෙනෙක් පුතාට කිව්ව පුතේ උඹ උකට යන්න එපා. නෑ නෑ මම මේ අසාධාරණයට එරෙහිව මේ සටන් කරනවා. අම්මක පුතේ කරන්න එපා. ඊට පස්සේ පුතා ගිහින් කිව්වයි කණ්ඩායමට. ඒ කණ්ඩායමෙන් කිව්වා දීපන් අම්මට දඬුවම්. ඔන්න දැන් සාධාරණේ හොයන්න ගිහිල්ලා කාටද සාධාරණේ වෙන්නේ බලන්න. මම මේකේ පුතඥයා පැටලෙන්න පැටලිල්ල. කවදාවත් ඕක හොයන්න එපා. විමුක්තිය කරා යනවා නම් සංසාරයේ කියලාම බලන්න ඕනේ. ගමේ පන්සලේ හාමුදුරුව මට මේක කිව්වේ. ඊ හාමුදුරුව පාරේ යනකොට තාප්පි උඩ හිටෝල අම්මව අම්මගේ හැට්ටින් භාගයක් ඇරලා එක තනයක් එළියේ. කොණ්ඩි භාගයක් හිස බාලා. කවුද මේ දඬුවම් දීලා තියන්නේ? පුතා. මේ සමාජයේට සාධාරණේ ඉෂ්ට කරන විදිය. අම්මා අඬ අඬ තාපේ උඩ ඉන්නවා. දැන් පන්සලේ හාඳුරෝ ඒ ඉස්සරන් යනවා. යනකට අම්මා ඇයිව පාසකම අනේ මේ මට පුතා කරපු දේ කිව්වා. හොඳට මතක තියාගන්න මේ සාධාරණේ කොහෙන් ඉවර වෙනවද දන්නේ නැහැ. ගුටි කාලා ඉවසගෙන ඉන්න එක තමයි මේකේ තියෙන බේරිම වැඩේ. හොඳම වැඩේ. ඊට පස්සේ අම්මව රැ වෙනකම් පුතා නියෝග කරලා හිටපිය කියලා. අම්මා කෙනෙක් කොහොම කඩාගෙන වැටෙනව ඇද්දනේ? අම්මා ආවිල්ලා පහළට බැලලා කෙලීම පොලිසියට ගිලගුවා. පොලිසියට ගිලගුවා ආන් හතන පුතා ඉන්නවා මරන්න. පුතා මැරුවා. දැන් මේ සංසාරයට වැටිච්ච පුද්ගලයන් ඒ ඒ කාලෙන් කාලෙට එන මතවාදවලට දෘෂ්ටිවලට ආකල්පවලට අහු වෙලා විනාශ වෙන්නේ තමන් ස්වාධීන නැති නිසා. එතකොට ස්වාධීනව කල්පනා කිරීමේ හැකියාව පුතර්ජන මිනිස්සෙකුට උපතින් පිටයි කියලා මම හිතන්නේ. ස්වාධීනව කල්පනා කිරීමේ හැකියාව පුතර්ජන මිනිස්සෙකුට උපතින් පිටානේ පිටන්න විදියක් නැහැ. ඒවන අර විදියට කළා කිව්වම අම්මට. ඉතින් ඒ කාලේ මට මතකයි මම විශ්වවිද්‍යාලය යන කාලේ. එක්තරා අවස්ථාවක මේ මමත් ඒ වාදකේ පැටලිලා නූලෙන් බේරුණා. මම කිව්වා මේක එපා මේක වැරදි මේ ක්‍රමෙ මම අපි කැමති නෑ. එතකොට එක්කෙනෙක් කියනවා නෑ නෑ නෑ අම්මා තාත්තා හරි මේකේ තියෙන තමන්ගේ මාර්ගයට යන්නේ නැත්තම් මරන්නයි කිව්වා. මේ සම සමායිතිය හොයන සමාධිය. සමායිති වෙන්න කියලා තට්ටු වෙන හැටි. එතකොට බලන්න මේ මනසේ තියෙනවා ක්‍රූරත්වය කියලා එකක්. එතන මේ ක්‍රූරත්වය කියන්නේ පුතඥන මනස පැලවෙන පොළව. පුතඥන මනස පැලවෙන පොළව තමයි ක්‍රූරත්වය කියන්නේ. එතකොට මේ පොළව හැදෙන්නේ සාධාරණයේ නාමයෙන්. නීතියේ නාමයෙන් Tamanට අසාධාරණයක් වුණා කියන අර ලස්සන සලුව ඇඳ ගන්නවා. ක්‍රූරත්වේ නැමැති පොළව හදා ගන්න. ඊට පස්සේ Taman මේකේ නීතිය නෑ කියලා මේකේ නිදහස නෑ කියලා හදා ගන්නවා. ඊට පස්සේ මෛරේ. හරි මේකෙන් බේරිලා යනවා කියන එක නම් ඒ කියන්නේ මේ පුතත්ජන මානසිකත්වයෙන් බේරිලා මේකෙන් ඈතර වෙනවා කියන එක නම් ඒක හාස්කමක්. ඒක කෙනෙක් කොහොම කරයිද කියලා මට හිතා ගන්නත් බෑ. ඉතින් ඒ නිසා මොකද හැමතිස්සෙම අපිව පුතඥන භාවයට ඇදලා දාන මානසිකත්වයක් පුතඥන භාවයට ඇදලා දාන රටාවක් පුතඥන භාවයට ඇදලා දාන පරිසරයක් පුතඥන භාවයට ඇදලා දාන අපේම සිටිවිලි අපිට තියෙනවා අපි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා උන්වහන්සේගේ දේශනා සතුරුලා අපිම ලකුණු දා ගන්නවා මෙහෙම ආ දැන් මම සද්ධානුසාරී දැන් මම ධම්මානුසාරී දැන් මම ඔව් දැන් කිට්ටු කළා ඊළඟට මට තා ඉතුරු ටිකත් සම්පූර්ණ මට මිනිස්සු කියන්නේ ඔබ වහන්සේ ඉතුරු ටිකක් සම්පූර්ණ කරගන්න කිව්වේ සමයන් කතා ඒ කියන්නේ මේ කොහෙන් හොයන් ඉතුරු ටිකත් මේ මොනවද මේ කියන්නේ? මේ අපි අපි අපි අපි විහිං ලකුණු දා ගන්නවා. කිසිම පළක් නැහැ. ඔබට මතකද මම කියලා තියෙනවා රැවටිලි ගෝණියකට වඩා ඇත්ත දශමේ වටිනවා කියලා. කියලා නැද්ද? ආන්ගේ ඇත්ත දශමේ හොයාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අපිට මේ බණ පාඩම් හිටියා කියලා ඊළඟට ඒ අපි ඒ නිසා සුපිරි කියලා ගන්න එපා. ඊළඟට දැන් අපි නැකත් කරන්නේ ඒ නිසා අපි සුපිරි ගන්න එපා එහෙම. අපි පොරපොල් ගහන්නේ ඒ නිසා අපි සුපිරි. කවදාවත් ගන්න එපා. අපි ලෙසන ගහ නගින්නේ ඒ නිසා අපි සුපිරි. උඹලා ඔක්කොම තාම ඉන්නේ ඔව් අප්‍රිකානු ගෝත්‍රිකයෝ වගේ. එහෙම මේ ගණ්ඩ ඉපතේ. ගෝත්‍රික ලක්ෂණ නම් තියෙනවා. සමාජේ පුරා. ඒ කියන්නේ අර දියුණු දියුණු ලක්ෂණේ වල හැමතිස්සෙම ඉස්මතු වෙන්නේ ගෝත්‍රික ලක්ෂණ. හැබැයි මේ පුතජන භාවයෙන් අත්මිටින්න අපිට පුළුවන් නම් මං හිතන මේක තමයි හාස්කම කියලා. ඉතින් මේකට ලොකු දැන් ඔබට තේරෙන්නේ නැති මෙම කිව්වහම අරගලිය තියෙන පිටස්තරව නෙවෙයි. තමා තුළමයි. පස්සේ තියෙන්නේ පිටස්තර නෙමෙයි. තමා තුළමයි. අභියෝගයේ තියෙන්නේ පිටස්තර නෙමෙයි. තමා තුළමයි. මේ නිසා තමාමයි තමාගේ ප්‍රශ්නේ. මේක හරියටම තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපි හැමතිස්සෙම කරන්නේ මොකද්ද? තමා නෙමෙයි ප්‍රශ්නේ. ඇඟිල්ල දික් කරන අනුන්ට අනුන්මයි ප්‍රශ්නේ කියලා. ඇත්තම හොයලා බැලුවොත් තමාමයි තමාගේ ප්‍රශ්නේ. පයින් දුවලා ගිහිල්ලා බේරෙන්න බෑ. පිටරටක හැංගිලා බේරෙන්න බෑ. පරසක්වල ගිහිල්ලා බේරෙන්න බෑ. මූදයට ඉඳලා බේරෙන්න බෑ. තමාගේම ස්වභාවය තවන් හඳුනාගෙන ඒ ස්වභාවයට ප්‍රතිවිරුද්ධ ගුණයක් තමන් විසින් උපදවා ගන්න ඕනේ. ඒතර ගුණය උපදවා ගන්න පාවිච්චි කරන්නේ මොනවද? පළවෙනි එක තමයි මාරුම එක. ගුණිය පුද ගන්න පාවිච්චි කරන්න තියෙන වීරිය. වීරිය කියන්නේ මේ ලෝකේ තියෙන අතිශයින්ම අමාරු එකක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වීරිය කියන එක ලේසි එකක් කියලා. දැන් බලන්න හිතලා උපන් ද්වේෂය ප්‍රහාණය කිරීම ලේසිද අමාරුද? අතිශයින්ම අමාරුයි. උපන් අරතිය ප්‍රහාණය කිරීම අතිශයින්ම අමාරුයි. උපන් පීඩණය ප්‍රහාණය කිරීම අතිශයින්ම අමාරුයි. උපන් ගැටීම ප්‍රහාණය කිරීම අතිශයින්ම අමාරුයි. අපි මේක තේරුම් අරගෙන දැන් ඔබට මං කිව්වා පුතඥන ලෝක යන රටාව මේ පුතඥන ලෝක රටාව මිදෙන්න නම් අපි මේකට වීරියෙන් යුක්තව පුරුදු කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඉවසීම. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ කන්ති පරමම් තපෝ තිතිකා. ඉවසීම තමයි පරම තපස. එතකොට මේ එක තැනක මට මතකයි සූත්‍ර දේශනාවක තියෙනවා මේ බ්‍රාහ්මණ ඍෂිවරු හත් දෙනෙක් හරි හත දිනක් හරි හිටියා මේ වනාන්තරික. මහා බල සම්පන්නයි. මේ ඍෂිවරු කල්පනා කළා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ. බ්‍රාහ්මණයමයි ශ්‍රේෂ්ඨ කියලා. එතකොට සනන් කුමාර බ්‍රහ්මරාජා පොඩි ළමයෙකුගේ වෙස්ෙන් ඇවිල්ලා ලී සිරප දෙකක් දාගෙන එහාට මෙහාට සක්මන් කරනවා. එතකොට බ්‍රාහ්මණයෝ හිතුවා මේ මොකෙද්ද? අපි වගේ ශ්‍රේෂ්ඨ උත්තරමයේ ඉස්සරහා මේ සක්මන් කරන කොළු පෙන්චා කියලා කිව්වා සාප කළා. සාප කරන්න කරන්න කොල්ල බබලනවා. පොඩි එකා බබලනවා. ඊට පස්සේ බමුණෝ බ්‍රාහ්මණෝ ඍෂිවරු කල්පනා කර අයියෝ අපේ බලේ විනාශ වෙලා. බලේ නැහැ. ඒ වෙලාවේ අර සනන් කුමාර බ්‍රහ්මරාජයා කියනවා අර බමුණන්ට නැහැ. ඔබේ බලේ විනාශ වෙලා නැහැ. ඔබ අනවශ්‍ය දෙයක් ගත්තා. දේශය. ඔබ අනවශ්‍ය දෙයක් ගත්තා. ඒකේ බලයක් නැහැ කිව්වා. දේශය. තරහ. ඒක අතාරින්න කිව්වා. එතකොට අපිට පේනවා අපිට යම්කිසි ගුණයක් අප තුළ තියෙන්න පුළුවන්. හැබැයි මේ ගුණේට හානි වෙන දේත් අප තුල තියෙන්න පුළුවන්. එතන අපේ ගුණේ ඩැමේජ් වෙනවා නම් හානි වෙනවා නම් මොකක් හරි දෙයකින් අපි ඉස්සනකින් ඒක හඳුන ගන්න ඕනේ. හඳුන ගන්න බැරි වුණොත් අපිට ආයමත් ආයමත් ආයමත් පුතත්ජන හැටියටම මේ මේ ගමන ඔව් කරන්න බැරින්න බෑ. කෙලවරක් නැහැ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයේ කලින් සුමේද තාපස වෙලා ඉන්න කාලෙත් අපි සංසාරේ. බිරලා හිටියේ නැහැ. පාරමී පුරාගෙන යද්දිත් අපි සංසාරේ. උන්වහන්සේ තුසිත භවනයේ වැඩ සිටින්දිත් සංසාරේ. උන්වහන්සේ මනුලෝ වැඩියා. වයස 40 35 දී සම්බුද්ධත්වයට පත් වුණා. ඒතකොටත් අපි සංසාර උන්වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ ලෝක සත්‍යව සතර අපායන් එතර කෙරෙව්වා. නිවන් මඟ පෙන්වුවා. මේ සංසාරේ. සංසාරේ ඇවිදලා ඇවිදලා මේ පළච්ච ගමනේදී අපි යම්කිසි මොකක්ද උපිනකට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආයෙත් ඇහෙන සීමාවකට වැටුණා. දැන් වැටිච්ච වෙලාවේ තීර්ණාත්මක සාධකයක් බවට මේ අවස්ථාව තම තමා විසින් පත් කරගන්න ඕනේ. ඒක තා කාටවත් කරන්න බෑ. කාටවත් කරන්න බෑ. එතකොට මා ඔබට කිව්වා පුතඥයා හැමතිස්සෙම කල්පනා කරන රටාව තමයි මොකද්ද? අනීතිය, සාධාරණය, ඔව් නිදහස දැන් අපි ගත්තොත් එහෙම පුහුදුන් අයනේ ලෝකේ ඉන්නේ නේ පුතඥය හිත හරි වැඩක් මේ කළේ මේ නැකතක්වත් සමරන්න නැහැ ගෙදර ඉන්න නෑ කැවුම් කන වෙලාවේ. ඔව්. කිරිබතක් හොයන්න තියෙන වෙලාවේ ඔන්න සාධාරණේ හොයනවා. හොයලා බයින්නේ කාටද? බුදුරජාන් වහන්සේට. ධර්මයට, සංඝයාට. ඔන්න රැස් කරගන්නවා ඇති පදං ආයන්න. ඉතින් මේ නිසා හැම තිස්සෙම මිනිස්සයා වැටෙන්නේ සසරටමයි. බුදුරජාණන් වහන්සේගේ උපමා බැලුවොත් අපිට මේ ලෝකෙ ගන්න කියලා කිසිම දෙයක් නැහැ. කිසිම සාරයක් නැහැ. උන්වහන්සේ දේශනා කළා මේ ජීවිතය කියන්නේ මේ උඩ ගගහ ඉන්න ලීයක් වගේ කියනවා. උඩ ගගහ ඉන්න ලීය ඔන්න උඩට ගැහුවා එක පැත්තක් වැටෙනවා. ආයුසල උඩට ගැහුවා ඊළඟ පැත්ත වදිනවා. ආයුසල උඩට ගැහුවා ඊළඟ මේ වගේ කියනවා මේ ජීවිතේ. උඩ ගගහ ඉන්න ලීයක් වගේ කියන. එකපාරක් උඩට ගියා ඕන්නේ වැටුණා ආයි සතර අපායෙන්. ආයෙ උඩට ගියා ඕන්නේ වැටුණා නිරේ. ආයෙ ගියා ඕන ආයෙ වැටුණා. මේ වගේ එකකින් එකකට අපි මාරු වෙවි යනවා. ඉතින් මේ රටාවෙන් අත් මිදෙන්න ඒ ගැන කතා කරන ධර්මයේ මුණ ගැහිච්ච වෙලාව. අයි මේ වගේ ධර්මයක් අහන්න අවස්ථාවල් නෑ ඉතින් මේ නිසා පින්වත්නි මේ ලෝකේ ඔබට මතකද මා කිව්වා මේ තමා තුළමයි විසඳුම තියෙන්නේ. තමා තුළමයි විසඳුම තියෙන්නේ. තමාට විතරයි විසඳුම ඇති කරගන්නත් පුළුවන්. වෙන කෙනෙකුට බෑ. කාටද පුළුවන්? තමාටම දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහන්සි වුණා කෝකාලිකගේ හිත වෙනස් කරන්න. පුළුවන් වුණාද? බැතුදු කියන බ්‍රහ්මිය ඇවිල්ලා කෝකාලිකගේ හිත වෙනස් කරන්න බැලුවා. පුළුවන් වුණාද? එහෙනම් කාටද ඒක වෙනස් කරන්න පුළුවන්කම තිබුණේ? කෝකාලිකට විතරයි. ඉතින් කෝකාලික කරගත්තේ නෑ ඒක. මේ නිසා හොඳට මතක තියාගන්න කවදාත් මේ එක්කෙනාගේ එක්කෙනා අරයා 20යි මගේ ප්‍රශ්නේ. මෙයා 20යි මගේ ප්‍රශ්නේ. මෙයා 20යි මගේ ප්‍රශ්නේ කියලා හිතන් දෙපා. එහෙම එක්කෙනෙකුට එක්කෙනෙකුට ප්‍රශ්නයක් විසඳන්න බෑ. හැබැයි ධර්මයට විසඳන්න පුළුවන්. ධර්මයේ හරි විදියට තමන් අල්ලගත්තොත් වෙන විසඳුමක් කරගන්න විදියක් නැහැ. එතකොට පින්වත්නි ඔබට මතකද මා කිව්වා දැන් අපිට තියෙන ලොකුම අභියෝගය මේ සතර අපායට අපි ඇදී ඇදිලා යන එක. අපි සතර අපායට ඇදිලා යන්නේ ওই මානසිකත්වයේ හරහා. මොකද සතර අපායට නිකන් ඇදිලා යන්නේ නෑ. සතර අපායට ඇදිලා යන්නේ මේ යම්කිසි මානසිකත්වයක් හරහා. එක්ක අපි මම ඔය සාධාරණේ හොයනවා. එහෙම නැත්තම් හොයනවා මගේ මගේ කියන එක. මගේ මගේ මගේ කියලා. දැන් ඔයක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මන්ට දරුවන්ට තිබි ඒ අම්මට ගැටලුවක් හිටියේ තේරුන්නේ ඒක. ඒ අම්මගේ කනකර ආවරණ ඔක්කොම එකතු කරලා චූටි ලේන්ස් එක පොට්ටනියක් හදලා යන්නේ නැති යම ඒක පර්ස් එකේ දාගෙන යනවා. බැලු බැලමට පේන්නේ නැහැ ඒක ලොකු දෙයක්. නමුත් තියම්මගේ ලෝකෙ කොහෙද තියෙන්නේ? අර පොට්ටනිය. ඊට පස්සේ දැන් ඒ වගේ එකක් අපි දන්නවා අර ඒක අම්මා කෙනෙකුට හම්බ වුණා ඒ අම්මගෙන් දූට දූගෙන් දූට මාලයක් ඒ මාලේ දාන්න බෑ දැන් ඊට පස්සේ දූල නැහැ පුතා හිටියේ පුතා පුතාට හම්බ වුණා එතකොට පුතාගෙන් ගියා ඒක ලේලිට ලේලිට දාන්න බෑ දාපු ගමන් ඔළුව කැක්කුම. එහෙනම් මාළේ ඉන්න වාරයා. ඈ වෙල්ලිලිනෝ. දැන් දූල දාගෙන પરම්පරා තුනක් ඒ මාළේ. එතකොට මාළේ දැන් ලේලිට දාන දැන් ලේලි ගෙදර තියලා තියෙනවා ඒක. දාන්න බෑ. මහත මාළයක්. ඒක දාපු ගමන් මොකද වෙන්නේ? ඔව්. දැන් මේකෙන් අපිට පේනවා ලෝභය වැඩ කරන විදිය. අපිට හිතා ගන්න බෑ. හැබැයි ඉතින් මේකෙන් ගැලවෙන්න නම් අර විශේෂයෙන්ම අර අපි කියපු අර කලින්ම තෝරා දීපු ස්වභාවය ඔබ ඉතින් විමසීමස විමසීමස තෝරගන්න බලන්න. මොකක්ද? පාටි මෙන්න මේ විදිහටයි අපි හැදෙන්නේ. මේ විදිහට අපි සංසාරේ සකස් වෙන්නේ කියලා හොයාගන්න තියෙන්නේ මොකද්ද? විමසන්න තියෙන්නේ පටිච්චසමුප්පාදය. ඊළඟට මේ විදිහට අපි මේකෙන් නිදහස් වෙන්නේ කියලා විමසන්න තියෙන්නේ පටිච්චසමුප්පාද නිරෝධය දෙකයි. ඊළඟට මෙන්න මේකයි ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය බලන්න සංයුත්නිකායේ තියෙනවා ධාතු සංයුත්තය. ධාතු සංයුත්තේ බලන්න ඒකේ තියෙනවා මේ මේ මේ මේ මේ ලෝකේ ස්වභාවයක් කියනවා මේ මේ මුත්‍රාවලට මුත්‍රා එකතු වීම. අසූචි වලට අසූචි එකතු වීම. මල් වලට මල් එකතු වීම. සුවඳට සුවඳ එකතු වීම ලෝකේ ස්වභාවයක් කියනවා. එතකොට මේ වගේ කියනවා හොඳට හොඳ එකතු වීම නරකට නරක. ඒතර දැන් අපි දන්නේ මේ සංසාරේ ඇවිල්ලා එනකොට දැන් අපි අපි හොඳයි කියලා හිතුවොත් තමයි වරදින්නේ අපිට. අපි හිතන්නේ අපි ආප ගමනේදී අපිට හොඳත් එකතු වෙලා තිබුණා නරකත් එකතු වෙලා තිබුණා කියලා. එතකොට නරකත් එකතු වෙලා තිබුණා කියලා අපි හිතුවොත් අපිට තියෙන වාසිය මොකද්ද? නරක අපිට ආකර්ෂණය වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තිබිච්ච ගමන් අපි අඳුන ගන්න ඕනේ ආ මෙන්න අපිට සංසාරේ නරකක් මුණ ගැහෙනවා. එතකොට අපිට අවස්ථාවක් තියෙනවා නරක බැහැර කරන්න. අපි හොඳයි කියලා හිතුවොත්, අපි සුපිරි කියලා හිතුවොත් ආයමත් අපි වැටෙනවා පුතඥ භාවයට. කොහොමද පුතඥ භාවයට වැටෙන්නේ? අපි හිතනවා අපිට අසාධාරණයක් අපිට මෙහෙම වෙන්න විදියක් නැහැ, මට මෙහෙම වෙන්න විදියක් නැහැ. තමන් සුපිරිනේ. ඊට පස්සේ වරදිනවා. අපි මේ සංසාර ගමනේදී හොඳ නරක දෙකින්ම හැදිච්ච ජීවිතයක් මේ තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් අර නරක අපේ ජීවිතයට ඇදලා ආපු වෙලාවට අපිට පඩගාලා ඒක හඳුන ගන්න පුළුවන් කමක් තීවි මුලින් පාවිච්චි කළොත් විතරයි. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් ජීවිතයේ ස්වභාවයේ හැටියට මම දකින්නේ මෙන්න මෙහෙම එකක් පින්වත්නි. ගොඩක් විට අපිට සිද්ධ වෙන්නේ යමක් වෙන්න ඉස්සෙල්ලා අපිට ඒක තේරෙනවද උනාට පස්සේ තේරෙනවද වෙන්න ඉස්සෙල්ලා තේරෙන්නේ ගොඩක් දේවල් අපේ වැරදුනත් අපේ නොමග ගියත් අපි කේලමක් කිව්වත් අපි කාට හරි දොස් කිව්වත් අපිට මොනවා හරි ප්‍රශ්නයකට පැටළුණත් ඊට පස්සේ තමයි අපි ඒක විග්‍රහ කරගෙන බේරුම් කරගන්නේ අනේ මෙහෙම නෙමෙයි මේක වෙන්න තිබ්බේ අපි මේ විදිහටයි කරන්න තිබ්බේ කියලා. එතකොට අපිට හැමතිස්සෙම පේනවා අනතුරු කියන එක අපිට ඉස්සෙල්ලා දැනෙන්නේ නැහැ. උනාට පස්සේ තමයි දැනෙන්නේ. උනාට පස්සේ නම් අනතුරු අපිට දැනෙන්නේ අපිට ඒකත් අභියෝගයක්. ඒ කියන්නේ අපිට එන ආරක්ෂාවකට වඩා අනාරක්ෂිත බවක් තමයි තියෙන්නේ. ඉතින් මේ නිසා මේ සියල්ල විසඳන්න අපට තියෙන ඥාණය තමයි බුද්ධ දේශනා. බුද්ධ දේශනා නොතිබෙන්න අපිට මේ වගේ විග්‍රහ කරගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. බුදු දේශනා නොතිබෙන්න අපිට මේවා තේරුම් බේරුම් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේකේ දැන් බලන දැන් අපිට සාමාන්‍ය සංසාරයේ ස්වභාවය අපි හිතුවොත් දැන් මේ ජීවිතේදී උන් අපි පුදුනාට පස්සේ නම් වෙලාවල් බලනවා නැකත් බලනවා. එතකොට ඔන්න දැන් හරි ජරමර. ඊට පස්සේ ඔන්න උත්සව එනවා, ලෑස්ති එනවා. අපි පුතඥන භාවයෙන්ම ඉඳලා අපි මේ ජීවිතේ ගෙවුනොත් ඔන්න මරුණා. මරුණට පස්සේ එයා ඉපදුනා කියමු. සතෙක් වෙලා උපන්න කියමු ගව දෙනක් වෙලා නැත්නම් කීකියක් වෙලා කවුද නැකත් බලන්න කවුද ඇඳුම් අඳන් හ්ම් කවුද රැකවරණයට ඉන්නේ කිසි දෙයක් කිසි දෙයක් නැහැ රැකවරණයට කියලා කිසිම දෙයක් නැහැ දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සාමාන්‍ය සත්‍යය රැකවරණය හොයනවා රූපයෙන්. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් රැකවරණය හොයනවා. සාමාන්‍ය සත්‍යය රැකවරණය හොයනවා වේදනාවෙන්. ඒ කියන්නේ විඳීමෙන්. සාමාන්‍ය සත්‍යය රැකවරණය හොයනවා සංඥාවෙන්. සාමාන්‍ය සත්‍යය රැකවරණය හොයනවා සංස්කාර වලින්. සාමාන්‍ය සත්‍යය රැකවරණය හොයනවා නමුත් මේවෙන් රැකවරණය ගන්න බෑයි මේ ඔක්කොම කර්මානුරූපව වෙනස් වෙලා යනවා. රැකවරණය ගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. හවේ කියන්නේ ඒකාන්තයෙන්ම. ධම්මෝ ධර්මය ධම්මචාරී රක්ඛති. ධර්මයේ ඇසිරෙන්නාව රකි කොහොමද රකින්නේ? චත්තං මහන්තං යථා වස්ස කාලී පාඩම් කරගන්න. චත්තං මහන්තං යථා වස්ස කාලී. මහන්තං චත්තං ඒ කිවි මහත් ඡත්‍රයක් කුඩයක් වැයි කාලේ යම්සේද ඒ කිව්වේ වැස්ස කාලේ ලොකු කුඩයක්කට ඉන්නවාද ඒසානි සංසු ධම්මෝ සුචින්නෝ සුචින්න කියන්නේ හොඳට පුරුදු කරපු හොඳට පුරුදු කළොත් මේකයි ආනිසංසය. ඒසා නිසංසෝ. මොකක්ද ආනිසංසය? න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මචාරී එක්කෙනා සතර අපාය යන්නේ. එතකොට බලන්න හැබෑම රැකවරණේ නම් මොකේද තියෙන්නේ? ධර්මයේ තියෙන්නේ. ධර්මයේ තියෙන ධර්මේ පාඩම් හිතීම මත නෙමෙයි. කෝකාලටත් පාඩම් හිටියා. පාඩම් හිතීම මත නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඒ අවස්ථානුකූලව ධර්මයේ කල්පනා කරලා පුරුදු කරන විදිය. එතකොට පුතත්ජන කෙනෙකුට ලබා ගන්න බැරි තව දේවල් තියෙනවා. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් මම එකක් කිව්වා. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න උවමනා කරන එකක් ඊවසීම. ඔබම හිතලා බලන ආර්ය ශ්‍රාවකෙක් වෙන්න අතිශයින් උදව් කරන තව එකක් තියෙනවා. පුතත්ජනයා වැටෙන අමාරු වැටෙන තැනයි ආර්ය ශ්‍රාවකයා බේරෙන තැනයි. පුතත්ජනයා අමාරු වැටෙනවා අහංකාරකමින් මාන්නින් ආර්ය ශ්‍රාවකයා ගැලවෙනවා එතනින් නියතමානීකමින් ඔන්න පුතඥය අමාරු වැඩෙන්නේ කොතනින්ද මාන්නින් පුතඥය බලාපොරොත්තු වෙනවා සම්මාන ගෞරව කීර්ති ප්‍රශංසා ආර්ය ශ්‍රාවකයා ඒවා අත අත ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි ඒක පිළිගන්නේ නැහැ ඒක නොපිළිගෙන ඉන්නවා. ආර්ය ශ්‍රාවකයාට ලේසි යෙන් ඇති කරගන්න කල්පනාවට ඇති කරගන්න බදගත් වෙනවා නීතමානී වීම. නීතමානී වුණාම කාටත් ඔය බෙල්ලර කරන් ගියාම ලේසි නැද්ද? අමාරුයි. ඒක වෙලාවකටයි. ඒක ශ්ලෝකයා පිළිගන්න මොකක් වගේද? නිවට දැක්කහම එළුවත් රැවුල පානවා මෙයත් පීරපිය කියලා. එළුවක් තියනවලු ඉදිරිපත් වෙලා හොම්බ දානවලු මේකත් පීඩපන් කියලා. දැන් මම මේ කියන්නේ විමුක්තිය සොයාගෙන යන කෙනාගේ ලක්ෂණ. සාමාන්‍ය ලෝකයාට ඒක එයා අවස්ථාන කුළු ගලප ගන්න ඕනේ. විමුක්ති සොයාගෙන යන කෙනාට තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔව් නියත ඒ කියන්නේ තමන්ගේ පිරිස අතරගෙන මේ කියන්නේ. තමන්ගේ පිරිස අතර යා නියතමානී වෙන්න පුළුවන් නම් එයාට ගොඩාක් ප්‍රශ්න අඩුයි. ඇයි නිහතමානී වෙච්ච එක්කිනා සම්මාන තරග මනාපපොරයක් නැහනේ. නේ? නිහතමානී වෙච්ච එක්කිනාට හරියට බේරෙන්න ඔන්න එතකොට දෙවෙනි ලක්ෂණය. පළවෙනි එක මොකද්ද මම කිව්වේ? ඉවසීම තියෙන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? නිහතමානීකම තියෙන්න ඕනේ. විශේෂයෙන්ම. තුන්වෙනි එක තියෙන්න ඕනේ ආර්ය ශ්‍රාවකෙක් වෙන කෙනෙකුට වෙනස් වෙන ලෝකය දැන සිටීම. මේ ලෝකයේ වෙනස් වෙන ලෝකයක් කියලා හඳුනාගෙන සිටීම තියෙන්නම ඕනේ. ඇයි මේ වෙනස් වෙන ලෝකයක් කියලා හඳුනාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මේ ලෝකයේ තියෙන පස් වලට යා පැටලි පැටලි පැටලි යනවා මිසක් ඒකෙන් යාට බේරෙන්න අවස්ථාවක් බේරෙන්න අවස්ථාවක් නැහැ. දැන් බලන්න හිතලා රජගහ නුවරට මම ඉස්සෙල්ලාම ගිය දවසේ අපි නැවතුණා මේ රජගහ නුවර තව මේ තියෙනවා පොඩි කඳු ගැටයක බුරුම පන්සල කියලා පරණ පන්සලක්. ඒ බුරුම පන්සලට ගිහිල්ලා ඒ පන්සලේ උඩ තට්ටුවට ගිහිල්ලා බැලුවාම පේනවා ලොකු පිට්ටනියක්. මේ පිට්ටනිය මැද්දෙන් තියෙනවා රාජගහ නුවර පැටනා පාර බස් පාර. පිටණි මැද්දේ. ඒ පිටණි වටේට තියෙනවා විශාල ගල් තාපයක්. මම මේ මිනිස්සෙකුගෙන් ඇහුවා මේ මොකද්ද? මේ තමයි අජාසත් රජුව හදාපු මාළිගය කිව්වා. දැන් බලන්න මේ එදා මම එතකොට ඒ ළඟ හිටපු කෙනාට කිව්වා එදා අජාසත් දැනගෙන හිටියන මාලිගාවට යන කලදසාව මේ වෙනුවෙන් පියා මරයිද? දැන් ඒ වෙනකොට පැත්ත පලාති කාටවත් යන්න දෙන්නේ ගාඩ් එක දාලා. හැමතැනම තියෙනවා අර අට්ටාල වටේට තියන්නේ අට්ටාල අට්ටාල මොනවද තියෙනවනේ වටේට. තාප්පි. ඉතින් රජුරු මොනතරම් ආරක්ෂා සංවිධානය කරන්නද තමාගේ පැවැත්මට. හැබැයි දැනගෙන හිටියනම් අනාගතයේ මේක මැද්දින් බස් පාර යන්නේ. වටේ පිටේ මිනිස්සු වැසිකිලි කරන්න මේ පිට්ටනියට එන්නේ. දැනගෙන හිටියනම් මේ මාලිගාවල් හදාගෙන හිටපු තැන මෙහෙම වෙනවා කියලා. කවදාවත් ඒ වෙනුවෙන් යා පියා මරයිද? නෑනේ බලන්න වෙච්චදී. එතකොට බලන්න මේ හිටිබිච්ච තැන්වත් හොයාගන්න නෑ. වෙනස්ලා ගිහිල්ලා. යාචින් බොම් ඒක ඒ තියෙනවා අජාසත් මේ ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියපු අවස්ථාව. රෑනේ ගියේ ජීවක තමයි ලෑසි මේ යෝජනා කළා. අන්තිමට ජීවක අඹවණේට තමයි අජාසත් පිටත් උනේ. මට හිතාගන්න බෑ කිලෝමීටර කීයක් දිගද කියලා පෙරහැර අලි 500ක්. ඒ පෙරහැරට අලි ඇත්තු 500ක්. ඇත්තු 500ක් අන්තප්පුර කාන්තාව බෙර අරොන්නගල පන්දන් අතේ තියාගෙන දැන් අච්චි ඇත්ත තුන් දෙනෙකු පොලිමක් හිත නිකන් හිතන්න ඇත්ත තුන් දෙනෙක් හිටියොත් එතකොට තුන්වරසී 300 එතකොට කිලෝමීටර් කීයක් වගේ ඇද්ද පෙරහැර කිලෝමීටර් ගාණක් දිග පෙරහැරකින් තමයි අජාසත් ගියේ බුදුරජාණන් වහන්සේ බාධා කිව්වා දැන් අපිට ඒක මේක වෙන්න පුළුවන්ද කියලා නිකන් හිතෙනවානේ. දැන් දකුණේ මේ දකුණු ඉන්දියා ජයලලිත යද්දි පාරේ ඉස්සරහෙන් කාර් 100ක් යනවා. පිටිපස්සෙන් 100ක් යනවා. එතකොට අපිට තේරුම් ගන්න ඕන හා මේක තමයි ඉන්දියාවේ ක්‍රමේ. ඇයි මේ විදිහට තමයි එදත් ගියේ. දැන් මේ වගේ නෙමෙයි යනකට විශාල දැන් අර මෙහිට ආවා මේ බුද්ධ ගයාවට ආවා අර නෝනා මේ රාष्ट्रපති නෝනා ආපු වෙලාවේ මේ පලාතම වැටවල් ගහලා ගහලා ගහලා ගහලා වාහන 100 ගානක් මැද්දෙන් යන්නේ. මේ රටේ හැටි. එතකොට අජාසත් රජුරු ඉදා ඇත්තු 500ක පෙරහැරගෙන පියා මරලා රජකම ගත්ත ඕකටනේ. හැබැයි එයාට ජීවිතය ගැන තේරුම් ගන්න අවස්ථාව ධර්මයෙන් අපිට ලැබෙනවා. ජීවිතය ගැන තේරුම් ගන්න අවස්ථාවක්. ඒ තමයි මේ ඔක්කොම අනිත්‍ය දේවල් කියන එකට යා පොරේට ඉන්නේ. පොරෙන් අයින් වෙනවා. ඒකයි මේ අනිත්‍ය ගැන තියෙන වැදගත්කම. මට මේ මහවංශ කියවද්දි මට හරි අමුතු සිද්ධියක් හම්බ වුණා. ඒක රජ කෙනෙක්. රජුගේ නම මට මතක නැහැ. ඒ කාලේ මේ බලේ ගන්න මතුරුලා තියෙනවා හරියට. මතුරුලා මේ කතරගම දෙයියන්ට මතුරුලා මං හිතන්නේ 10 වෙනි සිවසේ වගේ. මතුරුලා මතුරුලා මතුරුලා මතුනකට මොනර ඇවිල්ලා ඉස්සරහට. එකපාරට මොනරි පහළ වෙනවා. ඊට පස්සේ මොනර තැඹිලි ගෙඩිය බොන්න බලන තැඹිලි ගෙඩිය ඉල් වෙලා. මොකක් තැඹිලි ගෙඩිය හැර මොකක් වාජනේ. ඊට පස්සේ මොනර නිකන් ඇවිල්ලා කෑ ගහගෙන ඉන්නකට මේ රාජකුමාරයා රජකම ගන්න ඉන්න ළමයා මේ. ඇහැ දික් කළා. මොනරේ ඇහැට කොටලා. කොටලා ඒක බීලා ගිහිල්ලා අතුරුදහන් වෙලා. කඳු කඳු සුරිඳු වරම ලැබුණා කියලා මහවංශය තියෙන ඉතින් මේවා ප්‍රතිශීප කරන්න බෑ ඊට පස්සේ ලොකුරම ආරංචි වෙලා සේනාව වෙනවා අඬාගෙන ඇවිල්ලා කියනවා මේ දැන් ඒක ඇහක් කන්දයි නමුත් ඔබතුමා රජකම ගන්න කියනවා මට මේ පාකින රජකම එයාට ඒකෙන් රජකමත් එපා වුණා හැබැයි එයාට ඒක වාසියට හිටියා ඊට පස්සේ මහාන වුණා සංඝයාත් ඕනවටිපාට මහාන කොලා කියලා තියෙනවා මොකද හේතුව ඇහක් පේන්නේ නැති නිසා. නමුත් අන්තිමට ඒ ඒ ස්වාමීන් වහන්සේ තමයි සංඝ නායක බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේකෙන් අපිට පේනවා මේ කික්කනා මේ ජීවිතය ගැන බලේ ලබා ගන්න විවිධාකාර විදිහට යනවා. නමුත් ජීවිතයේ අනිත්‍ය වෙද්දී එකපාරට යන මාර්ගේ වෙනස් වෙනවා. ඉතින් මේ නිසා අපට වැදගත් කරුණු මම දැන් කීපයක් කිව්වා. පළවෙනි එක කිව්වා ඉවසීම අමාරුවෙන් හරි පුරුදු කළ යුතු දෙයක්. දෙවන එක මොකද්ද? නිහතමානීකම අමාරුවෙන් හරි පුරුදු කළ යුතු දෙයක්. තුන්වෙනි එක මොකද්ද? ඔව් විනාශ වෙන ලෝකයේ ගැන ඇති වෙනස් නැහැ. ඒක කියන්නත් මෙහෙමයි. වෙනස් වෙන ලෝකයේ ගැන දැනුවත්ව සිටීම. ඒ කියන්නේ වෙනස් අනිත්‍ය වෙන ලෝකයක් කියලා දැනුවත්ව සිටීම. මොකද දැනුවත්ව සිටියොත් තමයි සමහර අපේ ක්ෂණිකව ඒක හරියට තේරුම් ගන්න ඒ අවස්ථාව ගන්නෙ. දැන් මොකද අපි දන්නේ අපි මුණ දෙන විදිය. ඉස්සරහ ප්‍රශ්න වලට අපිට මුණ දෙන තියෙන විදිය අපි දන්නේ එතකොට වෙනස් වෙන ලෝකයේ ගැන දැනුවත් සිටියොත් ඒ ප්‍රශ්නෙට යම් කිසි ප්‍රමාණයකට සාර්ථකව මුණ දෙන්න උවමනා හැකියාව අපිට ලබා ගන්න පුළුවන්. එතන මේව තමයි ධර්මය කියන්නේ. දැන් බුද්ධ චරිතය පුරාම ඒවා පේනවා. ශ්‍රාවක චරිත පුරාවට පේනවා ඒවා. ඊළඟ එක තමයි මේ ಗುಣධර්ම වල අඛණ්ඩ. ඒ කියන්නේ ගුරුධර්ම වල මේ මොකක්ද ඒක කියන්නේ? ಗುಣධර්ම වල බැටකකා හරි ಗುಣධර්ම රකින්න අඛණ්ඩව ආසාවකින් නියලී සිටීම. ඒක යම්කිසි වාසියක් බව පේනවා දෙවියන්ගෙන් උදව් ලබන්න. අපි සිද්ධි ගත්තොත් බුද්ධ අපි ගත්තු ජාතක කතා ලේන් කුලේ ඉපදිච්ච බෝසතාණන් වහන්සේ සසෝදරා ලිහිණිය වෙලා පැටියත් එක්ක සැඩපහරට වැටුණ වෙලාවේ බෝසතාණන් වහන්සේ වීරියෙන් අර නැට්ටෙන් තෙමෙතින් වතුර ඉහන්න පටන් නොගන්න නොගන්න සක්‍රය එනවද ඈ Tamanට මුකුත් කරගන්න බැරුව තියේදී තමන් මේක කරන්න බැස්ස බැහිල්ල මේ වැඩේට ලේනකට පුළුවන් ගඟක් කියන්න. නේ? ඒක එක දිගට කරගෙන යාම වෙන ලෝකික කෙනෙකුට පෙනෙන දැනෙන සිද්ධියක් වුණා. නේ? සඳකින්දුරු ජාතකයේ සඳකින්දුරා මැරිච්ච වෙලාවේ සඳකින්දුරියේ වැළපිච්ච වැළපිල්ල පණ ඉල්ලලා එතකොට සක්දෙවිඳු වෙලා හිටියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. බඹදත් වෙලා හිටියේ දේවදතා. බලන්න අර වැළපෙනකොට තීරුණා. දැන් මේ වගේ සමහර අයගේ පස්සවල අපිට පේනවා එක දිගට බැටකකා ගුණධර්මයක් පුරුදු කරගෙන ඒක මෛත්‍රිය කියමු මෛත්‍රිය යනවා. හැබැයි පස්සේ විසදෙනවා. ඇයි හේතුව? දෙවි කෙනෙක් හරියට උදව් කරනවා මොකද ඒක අපිට පේන්නේ අපි මේ ජීවිතේට මූණ දීලා ගුණයක් රකිනකොට ඒක ලෝකයට සංවේදී. ඒක පෙරදුනොත් සංවේදී නෑ. අපි ලෝකේ හඳුනගන්නේ ඊට පස්සේ. පෙරදුනොත් අපි අල්ලන්න හම්බ වෙන්නේ නෑ ලෝකෙට. ලෝකේ හඳුනගන්නේ අපි. අර වගේ දැන් අපි ගත්ත gederin ගුටි කාගෙන බැනගෙන මේ වගේ දැන් මේ සිත වඩාගෙන මෙයා ඉන්නවා වෙනස් නොවි. ඒතර මේ ලෝකේ කාට හරි කෙනෙකුට ඒක දැනෙනවා. ඒක සංවේදී. එතකොට යා එකපාරට හඳුනගන්නවා මෙයා විශේෂ කෙනෙක්. මෙයාට උදව් කළ යුතුයි. ඒක බලහප දැන් බලන්න අර ලේනා වතුරේ ඉස්සේ නැට්ටෙන් උදව් ලෝකෙම උදව් ඉල්ලගෙනද? නෑ. උදව් හිල්ලුවේ නෑ එයා. එයා ප්‍රශ්නෙට පැනලා එයා ඒ වෙනුවෙන් එයා කැප වෙනවා ඒකෙන් පිහිට වෙනවා. ඉතින් මේ වගේ කෙනෙක් කරගෙන යද්දී අපිට පේනවා මේ අද පවා කෙනෙකුට පිහිටක් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මේ නිසා ඒකට අර ටික දවසක් මේ ගුණධර්ම පොඩ්ඩක් පුරුදු කළුණ ආතාරිනු. ආතරලා පරණ පුතඥන් ලෝකෙට වැටෙනවා. එයාගේ නම් විශේෂත්වයක් ඇති වෙන්නේ නැහැ. එක දිගට යම්කිසි ගුණවත්කමක් පුරුදු කරන්න මේ ලැබිච්ච ජීවිතේදී මොකද හේතුව මේ වගේ අවස්ථාවල් අපිට ආයමත් ආයමත් ලැබෙන්නේ නැහැ. මම දන්නේ මම අද මෙතෙන්ට ආවට පස්සේ මට හිතුණා අපි පොඩි කාලේ අහලවත් තිබුණේ අද වැනි දවසක මෙවැනි ආකාරයට ධර්මය ඇසිරෙයි කියලා කවුරුවත්. ඔබ අහලවත් තිබ්බද? මොකද ඔය මේ කාලේ එනකොට ඔන්න අපිට හොඳට මතකයි ඔන්න ආචාරු හැලිය. කැව් මුට්ටිය. නේ? කැවුම් අච්චාරු ගෞම සරම කජපූලං. ඔච්චරනේ. ඉතින් මේක ඒකෙන් බේරිලා ආචාර්ය වැලියෙන් උඩට ආවා කියන්නේ. ඈ? සුළුපටු වැඩක්ද? ඇයි ආචාර්ය කෑම මොකවත් තේරෙන්නේ කටට. ලුණු ඇඹුල් තේරෙන්නම නැහැ. ආචාර්ය වැලියෙන් උඩට ඇවිල්ලා මේ වගේ මේ ධර්මයක් කරා රොද බැඳ ගන්නවා කියන්නේ මේක එක්තරා පුදුම සහගත දෙයක්. ඉතින් ඒ නිසා පින්වත්නි මම මේ ඔබට මේ අද මේ කියාපු කරුණුත් විශේෂයි. ඔබ මේ කරුණ අල්ල ගන්න බලන්න. මොකද අපිට තියෙන දැන් අපි ගත්තොත් එහෙම අපි කතා කරමු ආපහු අපිට තියෙන ලොකුම අභියෝගය මම නම් දකින අපි ඔක්කොටම තියෙන ලොකුම අභියෝගය තමයි සතර අපායට අපි වැටෙන්න නියම වෙලා ඉන්න එක. ඒක තමයි අපිට තියෙන අභියෝගය. මේකෙන් බාහිර කෙනෙකුට අපිව ආරක්ෂා කරන්න බෑ. තමන්මයි තමන්ව ආරක්ෂා කරගත යුත්තේ. ඒකට උවමනා කරන හොඳම දේ අපිට මේ යුගයේ ලැබිලා තියෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය. ඊළඟ මේ ධර්ම මාර්ගයට යන්න අපිට තියෙන ප්‍රධානම බාධාවක තමයි පුතඥ කල්පනා. පුතඥ කල්පනාවෙන් අපි නිදහස් වෙලා නැත්තම් අපිට හරිය ප්‍රශ්නයක්. පුතඥ කල්පනාවල පුහුදන් පුතජන මිනිස්යාගේ මූලික ස්වභාවය තමයි සාධාරණේ හොයනවා. අනීතිය හොයනවා. ඔව් නිදහස හොයනවා. ඊළඟට පුතජනයාගේ මූලික ස්වභාවය තමයි සම්මාන හොයනවා. තන හොයනවා, මනාප හොයනවා. ඊළඟට පුතජනයාගේ මූලික ස්වභාවය තමයි ආධිපත්‍ය හොයනවා. පුතජනයාගේ මූලික ස්වභාවය තමයි තමාව ඉස්මතු කරගන්න බලනවා. මේ ලක්ෂණ අපේ මනසේ කල්ප කෝටි ආත්ම ගාන තිස්සේ මුල් බැසගෙන තියෙන්නේ. එතකොට මේක තීරණාත්මකව වෙනස් කරන්න නම් අපේ හිතේ තියෙන්න ඕනේ විශේෂ හැකියාවක්. ඒ විශේෂ හැකියාවෙන් අපි අපේම අභියෝග අඳුනාගන්න දක්ෂ වෙන්න ඕනේ පළවෙනි එක තමයි මේ ලෝකයන රටාව අපිට වැදගත් වෙන්නේ නෑ. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා ලෝක යන රටාව යටිකම් බලා යන එකක්. ධර්ම රටාව උඩුගම් බලා යන එක. ඒතර උඩුගම් බලා යනවා කියන්නේ ලෝක රටාවට වෙනස් තමයි. ලෝක රටාවට වෙනස් එකක් නේ. ඒක 아무තු එකක් විශේෂ එකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් එහෙම එකක් දේශනා කරන්න ඕනේ නෑනේ නේ. උඩුගම් බලා යන එක. ඒතර මේකේ අපිට තියෙන අපේ ජීවිතයේ ගුණයක් දිනු කරගෙන තියෙන ලොකුම කුසලතාවය තමයි අපට ඇති වුණොත් අර පළවෙනි එක මොකද්ද? ඉවසන්න පුරුදු වීම. බුද්ධ දේශනාවේ තියෙනවා දහම දකින්න හොඳම සුදුසුකම කියලා ඉවසීම. ඒ ඉවසීම හරි ලස්සනයි විස්තර කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ කමෝ හෝති ඉවසනවා සීතං සීතල උන්නං උණුසුම jigaccha බඩගින්න පිපාසා පිපාසේ ඊළඟට තියෙනවා මේ ප්‍රාණය ඇඟ මැරිලා යන විදිහේ කායික දුක් ඉවසනවා. ඊළඟට තියෙනවා දුක්ගතානම් දුරුත්තානම් දුක්ගතානම් වචන පතානම් කමෝ හෝති. මේ අවටින් ලැබෙන ඔව් අසාධාරණ විදියට ආවටින් ලැබෙන නිന്ദා අපහාස ගැරෙහි ඉවසීම. දහම දැකීමේ සුදුසුකම්. එතකොට මේ ඉවසීම කියන එක අద్భుත දෙයක්. ආශ්චර්යවත් දෙයක්. මිනිසෙකුට අමාරු දෙයක්. ඒකට ඉවසීම ගැන උන්වහන්සේ එහෙම දේශනා කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඒ පළවෙනි කිවසීම දෙවෙනි එක මොකද්ද මං කිව්වේ? ඈ නියතමානීකම. මොකද නියතමානීකම ආවොත් Tamanට ලකුණු දාන්න යන්නේ අපිට ලොකුම අ르බුදේ Tamanට ලකුණු දාගැනිල්ල. තමන්ට ලකුණු දාගන්න එපා. තමන් සුපිරි කියලා හිතන්න එපා. ඒක අපිට අනවශ්‍ය ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක්. හැමතිස්සෙම පැදුරේ හිටියාම වැටෙන්න තැනක් නැහැ. මේක හරිය වටිනවා මේ ජීවිතේට. අපි නැත්තම් අපි ශ්‍රේෂ්ඨයි, අපි ගුණ සම්පන්නයි, අපි තමයි හොඳ අනිත් අය හරි නැත. එහෙම කල්පනා කිරීම අපිට තියෙන අහක යන ප්‍රශ්නයක්. නිසා හොඳම දේ තමයි අපි ඔක්කොම මේ මේ වෙනස් වෙන ලෝකේ නැසී වෙනසියන් ලෝකයයි කියලා හිතන් හිතාගෙන හිටියාම එතකොට අපි විශේෂයන් වෙන්න ඕනේ නැහැ. විශේෂ ධර්මයමයි. විශේෂ කුමක්ද? ධර්මයමයි. එතකොට නිතමානී වීම. දෙක. ඊළඟ මොකද මම කියවේ? ඔව් වෙනස් වෙන ලෝකයේ ගැන දැනුවත්ව සිටීම. වෙනස් වෙන ලෝකය ගැන දැනුවත්ව සිටීම හරීම උපකාරී වෙනවා. මට මතකයි ඔය 80 ගණන් වල ඇතිවෙච්ච කලබලවලදී එක අම්මා ගම්පහ ප්‍රදේශයේ එක අම්මා කෙනෙකුගේ පුතෙක් මැරුණා. මොකක් හරි දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ ඇති. මැරිච්ච වෙලාවේ අම්මා වෙනස් වෙන ලෝකයේ දැනුවත්ව සිටියා. අනිත් අම්මලාට ඒකට පොඩ්ඩක් එහෙම මෙහෙන් වුණා. ඇයි ඒ? අනිත් අම්මලා මෙයාට කියන ඔයා අම්ම කෙනෙක්ද? ඇයි ඔයා නාඩන්නේ? ඔයාට කඳුළු නේද? ඊට පස්සේ අම්මා කියනවා නෑ මම දන්නවා මේ පුතා සංසාරය ඇදගෙන යද්දි මගේ ළඟට දරුවෙක් වෙලා ආවා. මේ පුතා මොකක්ද කරපු එකක් වෙන්නේ ඇති මේ පුතා ගියා. බලන්නේ අම්මා හිතපු රටාවෙන් ඒ අම්මාගේ ජීවිතේට හයියක් ලැබුණේ නැද්ද? ලැබුණා. ඒ අම්මා හිතුවේ සංසාරයක් ගැන. ඔබට මතකද මං කිව්වා මේක සංසාරයක් හැටියට හිතන්න ඕන කියලා. එයා මිසි සංසාරේ මට මේ ලැබුණ එක දරුවෙක් මේ දරුවා එයාගේ කර්මානුරූපෝ ගියා. ඒ අම්මා එහෙම නැතුව පුදජන කෙනෙක් කියලා හිතන්න ගියා නම් ලෝකෙටම සාප කරගෙන වෛර බැඳගෙන මගේ දරුවාට හානි කරපියුන්ගේ මම පලි ගන්නවා දේශීනේ ඒවා හරී ලේසියි පලිගැනිලි, ඊර්ෂ්‍යා කිරි, කොරෝධ කිරිලි හරි ලේසි. අමාරු මොනවද? ඒවා නොකර සිටීම. ඒක අමාරු. දෙවි කෙනෙකුටත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළාද? හානු කෙනෙක් අත්තක් කපන්න කියලා ගහක දෙවියා පෙනී හිටලම කිව්වා කපන්න එපායි කියලා. කැපුවා. ඒ කාලෙත් හිතුවක්කාරයි. ඊට පස්සේ දෙවියට හිතුණා මරන්නමයි කියලා. ආස්පස්සේ ආයේ දිව්‍ය බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මට මරන්නමයි හිතුනේ මං ඉවසුවා කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රශංසා කළා ඉවසුවාට. එතකොට බලන්න අර ඉවසීම නියතමානීකම වෙනස් වෙන අනිත්‍ය බවට පත් වෙන ලෝකය ගැන දැනුවත්ව සිටීම. ඊළඟ මොකද්ද මම කියන්නේ? ඔව්. තමන් යම්කිසි ගුණයක් පුරුදු කරනවා නම් ඒක වීරියකින් පුරුදු කරන්න කියන එක. අඛණ්ඩ. අඛණ්ඩ කියන්නේ හඩ නොවනාකට වීරියකින් ගුණධර්මයක් පුරුදු කරන්න කියව. ඒකට ලෝකේ කවුරු හරි එක්කෙනෙක් ඒ ලෝකෙට දැනේවා කියලා කරන්න යන්න එපා. ඒකෙන් ඒ කියන්නේ ඒක එතකොට යාගේ විසඳුමක් කරාම යයි කවදා හරි ඒක වේ ජීවිතයක වෙන ජීවිතයක විසඳුමක් කරා යයි. ඒ නිසා අපිට පුතඥ භාවයෙන් ආත්මෙ දෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු